රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය මෙන්ම ලක්විර ගුවන් විදුලිය ඔස්සේ මිලිඳු රාජ ප්‍රශ්නයේ සදාම් පිළිසඳර රැගෙන අද දවසෙත් අපේ තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. විශේෂයෙන්ම අද දවසෙත් මේ උතුම් සදාම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන්නේ පොල්ගහවෙල මැතිකුඹුරේ පදිංචි පින්වත් PMR පොඩි නිලමේ පියාණන් සහ DM මැණිකේරි සානායක මෑණියන් යන පින්වතුන් විසින් ඉතින් මේ පින්වතුනුත් අපේ තාම සදැහැයෙන් සිහිපත් කරගන්නවා. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදය නිසා අපිට මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නේ අනුමෝදන් වන්න අවස්ථාව ලැබෙන අපේ පළවෙනි පොත් වහන්සේ නිම කොට වදාලා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඉන් අනතුරුව දෙවෙනි පොත් වහන්සේ පරිශීලනය කරමින් මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නේ මේ දිනවල අපි ඔබට සමීප කරමින් සිටින්නේ. ඉතින් අද දවසේත් අප කෙරෙහි කරුණාවෙන් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සඳහන් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ අවසරයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසර වැලිමඩ සද්දාශීල අපේ ස්වාමීන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. අපි පින්වත් ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් වන්දනා කරලා පාදාභිවන්දනය සිදු කර පිළිගන්නෙමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීන් ගියවර අපට සාකච්ඡා කරන්නට යෙදුනේ ඔබ වහන්සේ පෙන්වා අදාළේ දේවදත්තයන් පැවිදි කරගත්තේ ඇයි කියලා කිසිවෙකුට ප්‍රශ්නයක් එනවා නම් ඒ ප්‍රශ්නය මේ රජතුමා විමසුවා මේ අනර්ථයක් වෙන බව දැන දැනත් භාග්‍යතුන් වහන්සේ ඇයි පැවිදි කරගත්තේ කියන කාරණාව. ස්වාමිනේ කාරණා භාග්‍යතුන් වහන්සේගේ ਸਰවඥතා නුවණ පිළිබඳව ඒ උතුම් ਸਰවඥතාවය පිළිබඳව උතුම් කාරණා ඔබ වහන්සේ අපිට පහදාවදාලා අවසරයි ස්වාමීනි. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්ලප ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි ඊට කලින් වැඩසටහනේ කතා කළේ දේවදත්ත මහාන කර කරගත්තේ ඇයි කියන කාරණා. එහෙමයි ස්වාමී. ඉතින් හරියට පැහැදිලි මේ භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකිත අනුකම්පා කරන හැටි. එහෙමයි. ඊට පස්සේ මේ දේශනාව කියවලා අවසානයේ අපිටම හිතෙනවා. එහෙමයි. දේවදත්තට මෙහෙම අනුකම්පා කළා නම් මේ එහෙමයි ස්වාමීනි. දේවදත්තට මෙහෙම අනුකම්පා කළා නම් මේ සංසාරේ යන සත්‍යයට භාග්‍යතුන් වහන්සේ කොහොමනම් අනුකම්පා කරන්නද කියලා. සුනීෂ සෝපාක පටාචාරා අඟුලිමාල කිසాగෝතමි ඒවා යැත්තන්ට කොච්චර අනුකම්පා කරන්නද එහෙමයි සකල ලෝක සත්‍යයට කොච්චර අනුකම්පා කරන්නද ස්වාමීන් වහන්සේ කරුණාවේ අඩු වැඩියක් නැහැ අඩු වැඩියක් නැහැ ඒක නිසානේ මහා කරුණාව කියලා එහෙමයි ස්වාමීන් ඒ නිසාමයි මහා කරුණාව කියන්නේ ඉතින් තව අපි දැක්ක කාරණාවක් තමයි ඒ ඒ පරිච්ඡේදේ මේ කල්පයක් ගැන තිබ්බ විස්තරේ. එහෙමයි. පුදුම සහගතයි. කල්පය කොටස් 6කට බෙදුනට පස්සේ ඒකේ එක එක කොටසක් කියනවා ගෙවිලා තියෙන්නේ දැනට. බුදුරජාණන් වහන්සේලා හතර දෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේලා හතර නමක් මේ පහළ වෙලා කල්පේ කොටස් 6කට බෙදුවොත් එක කොටසයි කියනවා දැන් ගෙවිලා තියෙනවා. 6න් 1යි නේද? 6න් 1යි. ඒතර දේවදත්ත ඉතුරු පහ කොටස් පහම ගෙවනවා කියන. ඉසගුණ හිතන්නකෝ බුදුරජාන් වහන්සේලා හතර නමක්ම පහළ වෙලා ගෙවිලා තියෙන කල්ප එකයි කල්පේ කොටස් 6කින් එකයි නම් ඉතුරු පහ කොහොම ඇතිද කියලා මේ මේ සම්පූර්ණ මේ මිනිසු මේ කල්පයක් ගැන ඇත්තටම කල්පයක් ගැනවත් තේරුමක් නැහනේ එහෙමයි ස්වාමීනි දැන් අපි කල්පයක් ගැන කියන එක අපිට හිතා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි ඇත්තටම යම් නිවැරදි කිරීමක් කරන්න ඕන ඒ තමයි අපි සාමාන්‍යයෙන් අපේ ශ්‍රද්ධාවටත් එක්ක අපි කොච්චර උනක් කියලා තියෙනවා මම කියලා තියෙනවා. කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහි බිඳු ගණන් කරන්න පුළුවන් අපේ සාරිපුත්යන් වහන්සේ කියලා. ඒ වචනේ අපි නිවැරදි වෙන්න ඕනේ. ඒ වචනේ මෙහෙමයි. කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහි බිඳු ප්‍රඥාවෙන් දැකිය හැකි සාරිපුත්යන් වහන්සේ. ප්‍රඥාවෙන්. මොකද කල්පේ ඒසා දීර්ඝයි. සාමාන්‍යයෙන් ගණන් කිරීම සාමාන්‍ය මිනිසයාට ඔරොත්තු දෙන එකක්වත් සිටිය හැකි දෙයක්වත් තේරෙන එකක්වත් නෙවෙයි. එහෙමයි ස්වාමී. පැහැදිලි නේද? විතර බලන්නකො බුදුරජාණන් වහන්සේලා හතර නමක් පහළ වෙලා කල්පයෙන් කොටස් හයකින් එකක් නම් ගෙවිලා තියෙන්නේ. කොච්චර දීර්ඝ සංසාරයක්ද කියලා. දැන් මෙතන දැන් අපිට ඉදිරියේදී හම්බ යම් තැනක් මේ බුද්ධ ශාසනය ගැන කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ඉඳලා අපේ බුද්ධ ශාසනය දක්වා ආයස ගාන යම් අදහසක් එනවා. එහෙමයි ස්වාමී. හරිද? දැන් මම හිතේ මේ පරිච්ඡේදය එන්නේ. ඊතකොට හිතා ගන්න පුළුවන් මිනිස්සු හිතාගෙන ඉන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අදහිට පහළ වෙනවා කියලා. එහෙමයි ස්වාමී. අම්මේ දීර්ඝ සංසාරයක් ගෙවන්න වෙනවා. අපිට සාමාන්‍ය අපිට මේ නොදැනීම යන ස්වාමිනේ කාලේ නොදැනී කොහෙද විඳවා විඳවා යන්නේ එහෙමයි ස්වාමී මොකද්ද නොදැනීම විඳවා විඳවා යන්නේ එහෙයි දීර්ඝ සංසාරයක් විඳවා විඳවා යනවා අවිද්‍යාවෙන් වැහිච්ච නිසා තණ්හාවෙන් මේ බැඳුන නිසා මේ සත්වයාට මේක පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඉතින් ඒ කාරණා මූලික වශයෙන් සිහි කරලා මහත්තයා අද කාරණාව කොහොම පටන් ගන්නද කියලා මටත් හිතා ගන්න අමාරුයි. එච්චර ගැඹීර ප්‍රශ්නයක්කට තමයි දැන් මුල පුරන්නේ. ඉතින් මහත්තයා පොළොව කම්පා වෙන කාරණා අටක් තියෙනවා. ඒ පොළොව කම්පා වෙන කාරණා අතරින් පළවෙනි එක තමයි මේ පෘථුවිය තියෙන්නේ ජලය මත. මේ මේ භූගෝලයේ මේ භූමිය තියෙන්නේ ජලය මත. ජලයේ තියෙන්නේ වාතය මත. ඔන්න ඕක මතකයිද අපිට පළවෙනි පොත් වංශකේ මුලින් හම්බ වුණා. අර පෙරහන් කඩේට වතුර දබරාවට වතුර අරන් බිමට වැටෙන්නේ නැති වෙන්න අල්ලගෙන වාතය නිසා ජලය වාතය නිසා ජලය පවතිනවා කියන එක ඔප්පු කරවන්න ඔප්පු කරා ඒක නිසා. එතකොට ජලය පවතින්නේ වාතයත් එක්ක. එතකොට භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා පින්වත් ආනන්ද යම් වෙලාවක වාතය කම්පා වුණොත් බලවත්ව ජලය කම්පා වෙනවා. ජලය කම්පා වුණාට පස්සේ භූමිය කම්පා වෙනවා. ඔය තමයි පළවෙනි හේතුව. එතකොට අදටත් භූමි කම්පාවක් සිද්ධ වුණොත් ඕක තමයි හේතුව. වාතය කම්පා වීමෙන් වාතය කම්පා වීමෙන් ජලය කම්පා වෙනවා. ජලය කම්පා වීමෙන් භූමිය කම්පා වෙනවා. එහෙමයි. දෙවෙනි කාරණාව භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නා සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාළේ යම්කිසි 이르දිමත් කෙනෙක් ඉන්නවා. ඒ 이르දිමත් කෙනා භූමි සංඥාව, පඨවි සංඥාව සුළුෙන් වඩලා ආපෝ සංඥාව බොහෝ කොට වදලා අර මේ ජලයේ මත භූමිය තියලා කම්පා කරනවා කියලා. එතකොට ඒ පළවෙනි කාරණාව දෙවෙනි කාරණාව තියෙන දැන් මම මේ ප්‍රශ්නෙට තවම ආවේ නෑ. එහෙමයි. මේ මූලික පසුබිම දියන්නේ. ඒතර මේක දැනගත්තොත් අපිට තේරෙනවා ඊටු ටික. එහෙමයි. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි දෙවෙනි කාරණාව තමයි අර විදිහට අර ඔය ඉර්ධිමතෙක් ඉන්නවා. ඒ ඉර්ධිමතා භූමේ ජලයේ ආපෝ ධාතුව ආපෝ කසිනේ වැඩිපුර වඩලා පඨවි කසිනේ පුසුලුවෙන් වඩලා අර වතුර මත තියලා සොලවනවා. ඔය ඉරිදිමතු කරන දේවල්. ඒක මේ වගේ දෙයක්. මේ ලෝකේ ඉස්සලාම මේ අඩුම වයසින් පුංචිම ස්වාමිනාසනම පොළොව කම්පා කරපු එකක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඒක ගලේ මෙහෙමයි. ඒක පුංචි ස්වාමිනාසනමක් අරහත්ත්වයටපත් වුණා. එහෙමයි. නාන්සේ දිවසින් බැලුවේ ඒක ඒක ස්වභාවයක් ඒක. මේ ලෝකේ අරහත්ත්වයටපත් වෙච්ච ගමන් 이르දිමා 이르දියක් කරවපු කෙනෙක් ඉන්නවද කියලා. එහෙමයි. උන්වහන්සේට හිතුණා ශක්‍රයාගේ වෛජයන්ත ප්‍රාසාදයේ සොලවන්න ඕන මහ පොළොව මහයින් මහ පොටැඟිල්ලෙන් කියන්නේ. එහෙමයි. ඊට පස්සේ උන්වහන්සේ ගිහිල්ලා එතනින් අතුරුදහන් වෙලා වෛජයන්ත ප්‍රාසාදයේ ළඟ පහළ වෙලා මේ මේ වෛජයන්ත ප්‍රාසාදයට ඇඟිල්ලෙන් ගැහුවා. එහෙමයි සාරා. ගෙල්ලෙන්නේ නැහැ. මොකවත් උන්නේ නැහැ. ඊට පස්සේ අර දිව්‍යාංගනාව ජනිල් වලින් එබිකම් කරලා hina වෙනවා පොඩි හාමුදුරුවෝ කරන වැඩේට කියලා. එතකොට පොඩි මහා මහරහතන් වහන්සේ ඒ රහතන් වහන්සේ එසැනින් අතුරුදහන් වුණා. අතුරුදහන් වෙලා තමන්ගේ ගුරුවරයා ළඟ පහළ වුණා. ඒක ස්වාමීනි මට මෙහෙම හිතුණා මේ සෙලවුන්නේ නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ තුවා ඇයි පොඩි නම මේ කැවුමක් වුණත් නටන්නේ සෙලවෙන්නේ තෙල් ටික උඩ නේද කිව්වා. එහෙමයි ස්වාමීනි. ඒ සේ ස්වාමීනි කියලා වැන්දා. ඉච්චර අර්ථය තියෙන රහතන් වහන්සේ නමන්නේ. එහෙමයි. එසනින් ගිහිල්ලා වෛජයන්ත ප්‍රාසාදයේ ළඟට ආපහු පහළ වුණා. අරහින් පුංචි රහතන් වහන්සේ වඩිනකොට අර දිව්‍යාංගනාව hina වෙනවා. එහෙමයි. සක්දිවිදිකව hina වෙන්න එපා. ওই පොඩි නම දැන් වඩින්නේ ගුරුවරයෙක් එක්ක. ওই තනියෙන් වඩින්නේ නැහැ. දැන් ගුරුවරයෙක් එක්ක වඩින්නේ කිව්වා. අර අවවාද ගත්ත එක ගුරුවරයෙක් කියලා සැලසුවේ දැක්කද? එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ උන්වහන්සේ එසැනින් සමාධියෙන් අදිෂ්ඨාන කළා වටේට ජලය වෛජයන්ත ප්‍රාසාදයේ පටවි ධාතුවක් විදියට. ඒතර වතුර උඩ තියෙන කොලයක් කොල්ලන්න පුළුවන් වගේ අර වෛජයන්ත ප්‍රාසාදයේ ඉර්ධියෙන් හෙලෙව්වා. එහෙමයි. ඒ වගේ තමයි පෘථුවියත් හොලවන්නේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ ওই දෙවෙනි හේතුව. තුන්වෙනි කාරණාව තමයි ලෝකෙට කලාතුරකින් පහළ වෙන තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මව් කුසේ ඉපදෙනවද එදාට පොළොව කම්පා වෙනවා මව් කුසෙන් බිහි වෙනවද පොළොව කම්පා වෙනවා. ලෞතුරා සම්බුද්ධ රාජ්‍යයටපත් වෙනවද පොළොව කම්පා වෙනවා. මේවා අනිවාර්යෙන් සිද්ධ වෙන ඒවා. එහෙමයි ස්වාමී. ඊළඟට ධර්මචක්‍රය ප්‍රවර්තනය කරන උන්වහන්සේට උන්වහන්සේ ලෝකෙට පළවෙනි ධර්ම දාණය දෙනවාද එදාට පොළොව කම්පා වෙනවා බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හරිනවද මම ආවල් දවසේ පිරිනවම් පානවා කියලා හිතුවද එදාට පොළොව කම්පා වෙනවා උන්වහන්සේ අනුපාදිශේෂ පරිණිරවාණ ධාතුවෙන් පිරිනවම් පානවාද? එදාට පොළොව කම්පා වෙනවා. ඔය තමයි පොළොව කම්පා වෙන කාරණාට. ඉතින් මහත්තයා ඒ වගේම ඒ වගේම බුද්ධ දේශනාවේ තව තැනක තියෙනවා විස්සන්තර ජාතකේ. විස්සන්තර ජාතකේ තියෙනවා විස්සන්තර රජුරෝ දන් දෙනකොට. විස්සන්තර රජුරෝ මව් කුසේ උපදින්නේ අම්මගේ කුසේ උපදින්නේ මහත්තයා මේ බාරහාර වෙලා පුසති දේවිය. ස්වාමීන් අවසරයි. බාරහාර වෙලා ඒ දරුවෝ නැතුම් හිටියේ. එහෙමයි. ඔය බාරහාර වෙලා තමයි සද්දවිඳුගෙන් වර 10ක් අරගෙන ඔය කුමාරයා උපදින්නේ. එහෙමයි. ඔය කුසට ඇවිල්ලා දොළ දුකක් විදිහට උපදින්නේ සකල සත්වයන් දන් දෙන්න. වීදියේ සංචාරය කරනකොට වීදියේ මැද තමයි දරුවා උපදින්නේ. ජීවිතය මැද උපදින නිසා තමයි වෙස්සාන්තර කියලා නම වැටුනේ. එහෙමයි. මෙහෙම වෙස්සාන්තර රජුරෝ ඉපදිච්ච ගමන් අම්මගේ කුසෙන් එළියට එනකොටම අත දික් කරගෙන ආවා. අම්මා දෙන්න දෙයක් දෙන්න කියලා. එහෙමයි. මේ ලෝකේ ඉපදිච්ච ගමන් කතා කළා. බෝසත් උපත මේ බෝසත් උපත නෙමෙයි මේ මේ බෝසත් කියන්නේ මේ මේ ජීවිතේ නෙමෙයි සම්බුදු වෙන ජීවිතේ නෙමෙයි වෙසාන්තර ජාතකය. අම්මා දෙන්න දෙයක් නැද්ද කියලා. ඊට පස්සේ අම්මා ඒ වෙලාවේ දහසින් බැඳි පියාලක් ළඟ තිබුණා. ඒක කිරි අම්මලාට දුන්නා. ඊට පස්සේ වෙස්සන්තර කුමාරයා අවුරුදු 8 හැමදාම දන් දෙනවා. අවුරුදු 8ක් වුණාට පස්සේ කල්පනා කළා කවුරු හරි මගෙන් මගේ ඇස් දෙක ඉල්ලනවා මේ පොල් හොඳ ගල තල් හොඳ ගලවනවා වගේ මගේ ඇස් දෙක ගලවලා දෙන්න පුළුවන් මට මගේ හදවත කවුරු හරි ඉල්ලනවා නම් Papuව පල්ලා හරියට නෙළුම් අල ගලවනවා වගේ මගේ පපුව ගලවලා දෙන්න පුළුවන් කියලා. මගේ ලේ ඉල්ලනවා නම් ලේ ටික දෙන්න පුළුවන් කියලා. එහෙමයි ස්වාමීනි. අනේ කවුරු හරි මගේ ප්‍රාණය ඉල්ලන්න කවුරු හරි මාව දාස භාවයට පත් කරගන්නවා නම් කැමති නම් මාව දාස භාවයට පත් කරගන්න මම දෙන්න කැමති කියලා හිතනකොට මේ මහ පොළොව කම්පා වෙන්න ගත්තා. පොළොව හෙල්ලෙන්න ගත්තා. තොටිල්ලක් වගේ හෙලෙන්න ගත්තා. ඒ රජුරු හිතපු දේ දරා ගන්න බැරුව. ඊට පස්සේ ඒ රජතුමාගේ පිනටම පහළ වුණා. ඇත දන් දෙනකොට ඒ මේ සුදු ඇත ඇලි ඇත දන් දෙනකොට ඒ ඇලි ඇතාගේ දල එක දලයකට දාලා තියෙන ආභරණේ කහවණු ලක්ෂය. එල්ලෙන ආභරණේ කහවණු ලක්ෂය. ඊළඟට මේ හොඬ වැලට දාලා තියෙන වස්ත්‍රයේ කහවණු ලක්ෂයයි. කුම්භස්තරයට දාලා තියෙන වස්ත්‍රයේ කහවණු ලක්ෂයයි. පිටර දාලා තියෙන කහවණු මේ වස්ත්‍රයේ කහවණු ලක්ෂයයි. කකුල් හතරට දාලා තියෙන ගෙජ්ජි වැල් වලින් එක ගෙජ්ජි වැලක් කහවණු ලක්ෂය. එහෙමයි. ඒ විදිහට ඒ ඇතා ඉල්ලනකොට අනේ දුකක් ඇති වුණා කියන රජුරවන්ට ඇයි මගේ ඇස් දෙක ඉල්ලුවේ නැත්තේ? පොඩි දෙයක් ඉල්ලන්නේ ඇයි කියලා. අනේ එහෙමයි. ඒ ඇතා යම් වෙලාවක දන් දුන්නද මේ ඝනකඩ බෝල් මහ පොළොව කම්පා වෙන්න ගත්තා කියලා. එහෙමයි. මේ මහ පොළොවක් හෙල්ලෙනවා මහත්තයා යමක් දෙනකොට. ඊට පස්සේ මිනිස් ඔක්කොම කිපුණා. මේ වෙස්සන්තර ජාතකය කියන්නේ මුළු රාත්‍රියක් පුරා හඳ හඳ අසමින් දහම් රසයෙන් මේ මේ සවම්පත් පිනවා පිනවා ශාස්ත්‍ර නාහසේගේ අනේක ගුණකඳ දක්ෂ මාල්කාරයෙක් මල් ගොඩක් උඩ දදා උඩ දදා ලස්සන ලස්සන මල් එකතු කරනවා වගේ මේ කියන්න පුළුවන් ජාතක කතාවක්. අනේ ස්වාමීන් අවසරයි මේ දැන් අපි මොන හරි දෙයක් දෙන්න අපිට තියෙන පුරුද්ද මේ දෙනවට වැඩිය තියාගන්නනේ ගොඩාක් වෙලාවට අපේ හිතේ බලපෑමක් තියෙන්නේ. ඉතින් ස්වාමීන් එහෙම කොට මහබෝසතාණන් වහන්සේගේ හදවත උනත් දෙන්න මම සූදානම්. ඒවා ඒවා අද්භූතයි. අද්භූතයි. එහෙමයි. මේවා පුදුම සිද්ධි මහත්තයා. ඊට පස්සේ මිනිස් ඔක්කොම කිපිලා රජුරුව පෑන්න ගත්තා. එහෙමයි. ඉතින් මේ මාන්තරි දේවිය අඬලා වැළපිලා ඒ වෙනකොට දරුවෝ ඉන්නවා ක්‍රිෂ්ණ ජිනා ජාලිය අඬ අඬ ඒ දෙන්න අම්මා අඬ අඬ තාත්තගේ කකුල එල්ලිලා මං යන්න හදනකොට මේවා අපිව ගෙනියන්න කියලා කියනකොට අර දරුවෝ දෙන්න කරත්තෙට නැගලා රත්තරන් කරත්තේ සුදු අස්වැය යොදලා මේ කරත්තේ ඇදගෙන ගිහිල්ලා තියෙනවා එහෙමයි ඊට පස්සේ අනේක විද දේවල් සිද්ධ වෙලා තියෙනවා ඊට කරාත්තේ දන් දුන්නා. ඊළඟට අස්සය දන් දුන්නා. බමුණු ඇවිල්ලා අස්සයොත් ඉල්ලන. ඊට පස්සේ සතරවරන් දෙවියෝ කරාත්තේට මුව විදියට වෙස්මාරු කරගෙන ඇවිල්ලා කරාත්තේ අදිනවා. ඒ කරාත්තේ දන් දුන්නා. ඊට පස්සේ දන් දීලා අර පුංචි දරු කැට් පැටව දෙන්නා දන් දුන්නා. මහත්තයා දරුවෝ දෙන්න දන් දෙනකොට තාත්තේ අපිව ඇයි දන් දෙන්නේ කියලා කකුල් දෙක අල්ලාගෙන අඬනකොට ඊළඟට දරුවෝ දෙන්න මගට දුවගෙන ගිහිල්ලා ආපහු ඇවිල්ලා මාව මාව දන් දෙන්න එපා මගේ නංගි ඉතරත් නංගි දන් දෙන්න එපා මාව දන් දෙන්න කිකියා ඉල්ලනකොට රජ්ජුරුවන්ගේ ඇස් දෙකින් වෙట్లా තියෙන මහත්යක් හඳුළු නෙවෙල්ලේ මේ ලෝකයේ දරු දුකට ඇස් වලින් කඳුළු වැටුණු එකම තාත්තා විශ්වන්තර රජුරුව. එහිව් තාත්තා තමයි දරුවෝ දන් දුන්නේ. මේ මගේ බුදුරජාණන් වහන්සේ ගැන මම කියන්නේ. විශ්වන්තර රජුරුව. මේ ඝනකඩ බොල් මහා පොළොව කම්පා වෙන්න ගත්තා. සලිත වෙන්න ගත්තා. බලවත්ව නටන්න ගත්තා. දරාගත නොහැකිව. එහෙමයි. ඊට පස්සේ මන්ත්‍රී දේවිය ඇවිල්ලා අනේක විද දුක් කන්දරා මත ඒ දුවනවා මෙහෙ දුවනවා දරුවන් සොය සොයා. ඇය සිහිනියක් දැක්කනේ කලින් දවසේ ඇස් උගුල්ලාගෙන යනවා. ඊට පස්සේ ඒ සද්දවිඳු ඇවිල්ලා යම් මොහතක මන්ත්‍රී දේවිය අර වෙස්මාරු කරගෙන ආපු බමුණට තමන්ගේ ප්‍රිය අඹුව එදා දීපංකර පාද මූලයේ ඉඳලා විවරණ ගත්ත වෙලාවේ සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයෝ පිරුම් පුරන්න කලින් ඉඳලා මහා බෝධිසත්වත්වයේ යසෝදරා ඉන්නේ. එහෙමයි. ඒ මන්ත්‍රී දේවිය. එහෙමයි ඒ මන්ත්‍රී දේවිය දන් දෙද්දී මේ මහා පොළොව කම්පා වෙන්න ගත්තා. සලිත වෙන්න ගත්තා. ඊට පස්සේ මහත්තයා ඒ ඒ අවසානයේ රජවරු ඒ දරුවෝ ටික ගිහිල් දරුවෝ ගිහිල්ලා සඳමහා රජුරන්ට මුණ ගැහිලා අජූජ කොමුණ අරන් යනවනේ. අවසානයේ ඇවිල්ලා මේ ඒ අය මුණ ගැහිච්ච අවස්ථාවක් තිබුණා. එදා පොකුරු ඇසි ඇස්සා මහ පොළොව කම්පා වුණා. ඒ නිසා විශ්වාන්තර රජුරෝ දන් දෙද්දී අවස්ථා හතක පොළොව කම්පා වුණා කියලා තියෙනවා. දැන් මෙතන ප්‍රශ්නේ මේක. පොළොව කම්පා වෙන්න හේතු 8යි. භාග්‍යවතුන් වහන්සේ අදාළ හේතු හතයි. එහෙමයි. නමුත් මෙතන හත් වතාවක් වෙනම කම්පා වෙලා තියෙනවා. එහෙමයි. මෙන්න මේක තමයි රජුරණ දැන් ප්‍රශ්නේ වෙන්නේ. එහෙස්. අන්න ඔය විදිහට තමයි මූලික කාරණාව. ස්වාමීන් අවසරයි. විශ්වන්දර ජාතක කතාව අපිට මතක් කළා ඔබ වහන්සේ. මහත්තයා රැයක් රැයක් ඉලිවෙන කල කියන විශ්වන්දර ජාතකේ එහෙමයි. කෙටි කොට වචනෙන් දෙකින් කියද්දිත් අපේ හදවත් සලිත වෙලා යනවා නම්. එහෙමයි. මේ මහා විශ්වන්දර ජාතකය කියන කවර කතාවක්ද? ස්වාමීනි මේ බොහෝ කොට මේ අම්මා අප්පච්චි මේ දරුවන් පොඩි කාලේ අපේ ගමේ අපේ ජන ජීවිතේ විශ්වන්තර ජාතක කතාව කියලා දෙන්නේ නෑ නෑ මහත්තයා අපි පොත් වලින් බලපු නාට්‍ය වලින් බලපු කතාව නෙවෙයි එහෙමයි ඒක පුදුම කතාවක් විශ්වන්තර ජාතකයේ ඒ විශ්වන්තර ජාතකයේ ශාස්ත්‍ර ගෞරවේ ධර්ම ගෞරවේ සංඝ ගෞරවේ හිතෙන් අත්හැරීම පුදුම විදිහට කොච්චරද කියනවනම් මහත්තයා වෙස්සාන්තර ජාතකයේ අහන්න මේ සිතුල්පව්වේ ඉඳලා මේ රුහුණට සිතුල්පව්වට යනවා කියනවා මේ කොහෙද මේ අපි සෑගිරි ඉඳලා සෑගිරි කියලා කියන්නේ මේ මිහින්තලාව. මිහින්තලේ ඉඳලා සංගය ගිහිල්ලා තියෙනවා සිතුල්පව්වට. වෙස්සාන්තර ජාතකේ අහන්න දවසක් එහෙම යනකොට ඒ රහතන් වහන්සේලා වෙස්සාන්තර ජාතකයෙන් ධර්මයේ දේශනා කරනවා. අර ආමදුරෝ දුර ඉඳලා ඇවිල්ලා අයිනක ඉඳගෙන ඉඳගන්ට ඉඳගත්තා විතරයි පළවෙනි ගාතාව ඇහුණා. එළි වෙනකොට ඇහැරුණේ නිින්ද ගියා මහන්සියට. අච්චර දුර ඉඳලා ඇවිල්ලා. ඊට පස්සේ උන්වහන්සේ පහවදා කොහොම ටික මේ සම්තර ජාතකය අහලා යනකොට අනේ මට මේ බැරි වුණා මේ මෙච්චර දුර ඇවිල්ලා කියලා ඒ හාමුදුරන්ට ඇඬුණා අයියේ. උපාසකෙක් ඇවිල්ලා අහලා අර රැයක් එළි වෙනකල් බණ කියපු හාමුදුර කොච්චර වෙහසක් දරන්න ඇතිදුනේ. උගුරු ලේව රහ වෙනකල් දහම් දෙසන්න ඇතිනේ. උන්වහන්සේට කිව්වා ස්වාමීනි මෙහෙම ආන්දර නමක් ඇවිල්ලා මෙහෙම මේ අඳනවා අහගන්න බැරුණා කියලා. පින්වත ඒ භික්ෂුවට ගිහිල්ලා කියන්න කිව්වා. මම අද රෑ ආයෙ කියන්නම් කියලා. මට නම් හිතුනේ ඒකාන්තයෙන් ඒ වනාහි රහතන් වහන්සේ නම. එච්චර අනුකම්පාවක්, එච්චර කරුණාවක්, එච්චර මෛත්‍රියක් මේ ලංකාවේ අනේ එහෙමයි. ඊට පස්සේ එදා රෑ උන්වහන්සේ ආපහු විසන්තර ජාතකයේ කියනවා විසන්තර ජාතකයට ගාථා 1000ක වර්ණාවක් තියෙනවා. ගාථා 1000ක වර්ණා. ඒතර ගමේ නාඩගමේ ඊළඟට කොළමේ නටන මේ විසන්තර ජාතකයේ ගාථා 1000ක කතාවක් තියෙනවාද? නෑ අපි දන්නෙත් නෑ. ඒක ඒකනේ ඒකනේ. ඉතින් ඒ 1000කින් යුතු විසන්තර ජාතකයේ වදාරද්දී සාදුකාර පැවැත්ව උන්වහන්සේ ඒ ආසනෙම සෝතාපන්න වුණා. සසරක කෙලෙස් කඩනවා කියලා කියන්නේ වේසාන්තර ජාතකය කියන්නේ සාමාන්‍ය මිනිසුන්ට ජාත කතාව ගැන තියෙන ගෞරවය අඩුයි. මතක තියාගන්න ඕන. ශාස්ත්‍රුන් වහන්සේ ඇට්ටේරියා වනය වගේ මහා විශාල වනයක් වගේ දහන් අවබෝධයක් තියෙද්දී උන්වහන්සේ පොළොවෙන් ගත් ඇට්ටේරියා මිටික් වගේ අතට ගත්ත මිටක් වගේ දහමක් දේශනා කළේ. අච්චර අවබෝධයක් තියෙද්දී ඒ තමයි මේ තමයි ඒකාන්තයෙන් නිවනට උපකාර වෙන දේ. ඒ අතර තමයි ජාතක කතා තියෙන්නේ. ඒ අතරයි ජාතක කතා තියෙන්නේ. සජාතක කතා හැලියට ගත්තා කියන්නේ ඔහුට නිවන් මාර්ගේ වර්ධිනවා. එහෙමයි. ඒ නිසා ඒ උතුම් ජාතක කතා වහන්න අනේ මේ මිනිස්සුන්ට පින් නැද්ද කියලාත් හිතෙන වෙලාවකට. ඉතින් ඒ නිසා මේ අපි ඉතින් තවම ප්‍රවේශේ රාජ්‍යරුවන ප්‍රශ්නේ තමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වදාලා පොළොව හිල්ලෙන්ට බලපාන කාරණා 8යි කියලා. ඒක අපි මුලින් කිව්වේ. එහෙමයි. ඊට පස්සේ ඔබ වහන්සේලාම බඳට කියනවා විශ්වාන්තර රජුරෝ දන් දෙද්දී හත් හත්වතාවක පොළොව කම්පා වුණා කියලා. එතකොට ඔය ඔය විශ්වාන්තර රජුරෝ දන් දෙන කතාව ඕවාර කරුණාතේ නෑනේ. එතකොට නවවෙනි කරුණ වෙන්න වෙන්න දෙපෑ යෝක. ස්වාමීනි ඔබතෝ කෝටික අගක් මුලක් හොයාගන්න බැරි ප්‍රශ්නේ ඔබ වහන්සේටයි යොමු කළේ මම. ඔබ වහන්සේ පුළුවන් නම් සියුම් වූ ලිහිල් කිරීමට දුෂ්කර වූ අන්ධ බවට පත් කරන ගැඹුරු ප්‍රශ්නේ ඔබ වහන්සේ ඉදිරියට දැන් ආවා. ඔබ වහන්සේ පුළුවන් නම් ඔබ වහන්සේ වගේ බුද්ධිමතේ ඔබ වහන්සේ බුද්ධිමත් පුළුවන් නම් මේක ලියලා දාන්න අනාගතේ නම් මේක ලියන්න පුළුවන් කෙනෙක් නැහැ කියලා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ කියනවා මහරජාණෙනි භාග්‍යවතුන් වහන්සේ මේ පොළොව හෙල්ලෙන්න කාරණා අටක් බලපානවා කියලා කිව්වා. පදාලා. ඒක හරි. ඊට පස්සේ ඒ වගේම තමයි වෙස්සන්තර රජුරුව හත් වතාවකදී දන් දෙද්දී පොළොව කම්පා වුණා. ඒකත් හරි. රජතුමනි ඔබ අහලා නැද්ද මේ ලෝකෙට වහිනකොට වලාකුළු තුනකින් වහින්නේ. එක්කෝ වැස්ස එනකොට මේ ලෝකේ වලාකුළු තියෙනවා ඒ තමයි වැහි වලාකුළු. හිම වලාකුළු. ඊළඟට තියෙනවා පාවොස්සික වලාකුළු. දැන් මේ වියවාර පවා නැති වෙලානේ දැන්. එහෙමයි ස්වාමී. ඉදිරි මේකෙන් තමයි වැහි වලාකුළු වැස වහින්නේ. ඒක ලෝකේ කවුරුත් දන්න දෙයක්. ඒතර කවුරු හරි ඇහුවොත් වැස වහින්න මූලික වෙන වලාකුළු මොනවද කියලා වැහි වලාකුළු, හිම වලාකුළු, පාවුළු වලාකුළු කියලා වලාකුළු තුනක් කියන්නේ. රජතුමනි දැකලා නැද්ද ඔය වලාකුළු තුනම නැතුව වහින අවස්ථා? ස්වාමිනී දැකලා තියෙනවා. ඒවට මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ අකාල වැහි කියලා කියනවා. ඒව අර වලාකුළු ගණේට වැටෙන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා නොකල්ලි හටගත් වැස්සක් කියලා කියන්නේ ඒකද. ආන් මේ වගේ තමයි පොළොව කම්පාවෙන්ට අනිවාර්යෙන් කම්පා වෙන හේතු අටක් තියෙනවා. විස්සන්තර රජුගේ දන් දෙදි පොළොව හෙල්ලුනේ ඒක අකාලේ සිදුවෙච්ච දෙයක්. එහෙමයි. ඊට පස්සේ කියනවා ඒක අට හේතුවට ඇතුළුන්නේ කියනවා. මහරජාණෙනි හිමාල පර්වතයෙන් 500ක් ගංගාව ගලනවා. එහෙම හිමාලයේ ඉඳලා 500ක් ගංගා ගලද්දී සාගරේට මිනිස්සු කතා කරන්නේ ගංගා 10ක් ගැන. ගංගා, යමුනා, අචිරවති, සරබු, මහි, සින්දු, සරස්වති, ඊළඟ වේත්‍රවති, වීතංසා, චන්ද්‍රභාගා කියන ගංගා 10ක් ගැන තමයි කතා කරන්නේ. නමුත් ගංගා 500ක් ගලනවා. ඇයි ගංගා 500ක් ගලද්දී 10ක් ගැන කතා කරන්නේ? ස්වාමිනී ඒ ගංගා 10 තමයි හැමදාම වතුර තියෙන්නේ. අනිත් ඒවා කාලෙන් කාලට වතුර හිඳෙනවා. එහෙමයි. ඒ නිසා ප්‍රධාන ගංගා 10යි. ආන් මේ වගේ තමයි කිව්ව අනිවාර්යෙන් පොළොව කම්පා වෙන සිද්ධි 8යි. එහෙමයි. අර වෙස්සන්තර රජුගේ දන් දුන්නේ මේ දන් දුද්දී පොළොව කම්පා වෙච්ච එක විශේෂ කාරණාවක්. එහෙමයි ස්වාමී. ඊට පස්සේ කියනවා මහරජාණෙනි රජෙකුට 100ක් 200ක් 300ක් ඇමතිවරු ඉන්නවා. ඒ ඇමතිවරු අතරින් ප්‍රධාන කියන්නේ විශේෂ අමාත්‍ය කියලා කතා කරන්නේ 6 දෙනෙකුට. කවුද මේ 6 දෙනා? සේනාධිපති, පුරোহিত, අක්කදස්ස, බහණ්ඩාගාරික, චත්තග්ගාහක, කග්ගග්ගාහක කියන මේ ඇමතිවරු 6 දෙනා තමයි විශේෂ. නමුත් ඇමතිවරු 100 ගණක් ඉන්නවා. 6 දෙනෙකුට කතා කරන්නේ. ඇයි කිව්ව එහෙම කරන්නේ? මේ අය තමයි විශේෂ අමාත්‍යවරු. අනිත් අය ඇමතියන් සංඛ්‍යාවට වැටෙනවා. මේ නමුත් අර 6 දෙනා තමයි විශේෂ කිව්වේ. විශේෂ අමාත්‍ය ඒ කාලේ විශේෂ අමාත්‍ය තනතුරු 6යි තිබිලා තියෙන්නේ. අද කාලේ ඉතින් ඒ නිසා අන්න ඒ වගේ තමයි කිව්වා ස්ථීරවම පොළොව කම්පාවෙන් හේතු වටයි. රජතුමා දන් දෙද්දී සිද්ධ වෙච්ච එක විශේෂ දෙයක් ඒවා. මහරජාණෙනි මේ බුදුසසුනේ කළ පූජාවන්ගෙන් මෙලෝදීම සැප විඳීම පුණ්‍ය කර්ම ලැබූ දෙව් මිනිසුන් අත පැතිරුණු කීර්තියක් ඇති බව අසා තිබේද. ඒ කියන්නේ මේ ජීවිතයේදීම දන් දීලා දෙවියන් මිනිසු අතර කීර්තිය පැතිරුණ අය ගැන අහලා තියෙනවද? කියනවා ස්වාමීනි මම අහලා තියෙනවා. කවුද රජතුමනි? කිව්වා සුමන මාලාකාර දන් දීලා මහස්සැපේටපත් වුණානේ. අර අහසට මල් ලියලා වියනක් වගේ තියෙන්නේ මතකයිනේ. ඊට පස්සේ ඒකසාටක බ්‍රාහ්මණය. ඒකසාටක බ්‍රාහ්මණය අර දින්නා දින්නා කියන්නේ. ඊට පස්සේ තියෙනවා පුන්න 16. පුන්න 16 සාරිපුත්ත මහරහතන් වහන්සේට දන් දීලා කුඹුර රත්තරන් වෙන්නේ. ඊට පස්සේ තියෙනවා මල්ලිකා දේවියේ මේ දෙබරපල නැත්නම් වෙරළු ගිඩි වාගේ පළතුරු විකුණ විකුණ හිටපු මේ වෙලදාම් කර කර හිටපු දුප්පත් කෙල්ලෙක් මේ අසෝ ධර්ම මේ කොසල් රජුරන්ගේ අගබිසෝ උනේ දන් දීලා. ඊට පස්සේ සුප්පියා උපාසිකාව කකුල කපලා දන් දුන්නේ පුන්නා දාසිය මේ විදිහට දන් දීලා මේ දෙවියන් මිනිසු අතර පැතිරුණ කීර්ති ගෝසාව ඇති මේ බුද්ධ ශාසනේ දන් දුන්නා ඉන්නවා. මහරජාණනි මේ මනුස්ස ශරීරයෙන් දිව්‍ය ලෝකෙ ගිය අය ගැන අහලා තියෙනවා. අහලා තියෙනවා. කවුද කියලා ඇහුවා. ගුත්තිල පඬිතුමා මනුෂ්‍ය ශරීරයෙන් දෙව්ලෝ ගියානේ. සාදීන රජුරෝ මනුෂ්‍ය ශරීරයෙන් දිව්‍ය ලෝකෙ ගියානේ. නිවි රජුරෝ මනුෂ්‍ය ශරීරයෙන් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා අර දෙවියන්ගේ විස්තර අපාය විස්තර ගෙනල්ලා කියන්නේ. ඊට පස්සේ මහා මන්දාතු රජුරෝ දිව්‍ය ලෝකේ සක්විති රජ සක්‍ර දේවේන්ද්‍ර තන රජ දේවේන්ද්‍රයෝ 37 දිනේ පහළ වෙනකල් දිව්‍ය ලෝකේ ඉන්නේ. මේ මනුස්ස ශරීරයෙන් ගිහිල්ලා ස්වාමීන් කෙතරම් කාලයක්ද අපිට ඒක ඒක අපිට හිතා ගන්න බෑ කියන්නේ 3 කෝටි 60 ලක්ෂ ඒවා 36ක් 37ක් එහෙමයි ස්වාමීන් ඉතින් ඒ වගේ ඔය විස්තර ජාතක කතාවල තියෙන්නේ. ඉතින් මේවා හොයන්න මිනිස්සු කොච්චර ඕපදූප වෙනවද අප්පා. මේවා හෙව්වනම් එහෙමයි ස්වාමීන් නේද? හිතක් සුවපත් වෙනවනේ. බුදු කෙනෙක්ගේ දහමක් අහනවනේ. සංසාරේටම යහපත සැලසෙනවනේ. මේ Facebook වල තියෙන ඕපා දූපයි ඔක්කොම මිනිස්යාගේ හිත මේවා වුණානේ. කරන්න දෙයක් නැහැ. දැන් නැතුව බැරි වෙලා තියෙන්නේ. දැන් හැමතැනටම වාරණ වැටි වැටි යද්දී මිනිස්යාට දැන් අවසානයේදී Facebook එක විතරයි ඉතිරි වෙන්නේ මේ යන විදියට. අදහස් දක්වන්න. ඉතින් අපිටත් අගක් මුලක් මේ වගේ තේරෙන්නේ නැහැ. මම නමුත් කිව්වේ මේ ලෝක විශේෂෙහි කැරකි කැරකි ඉන්න සත්වයා. අහෝ, මේ මිනිසුන්ගේ මේ ධහම විය කියනවා. දැන් මේ නම් කියනකොට සමහර අය දන්නේවත් නැහැ මොකද්ද මේ කියන්නේ. නමුත් හාමුදුරුවන්ට ඇඟිල්ල දික් කරන හැටි මේ ගිහි මිනිස්සුන්ගේ. එහෙමයි. නේ? එහෙයි ස්වාමීනි. ඒකයි. ඊළඟට දැන් කෝ අසපුකාරයෝ වරේ අසපුකාරයෝ වරේ කියලා ඔය මේ කුණුහරුපෙන් ප්‍රසිද්ධ වෙච්ච හාමුදුරුවෝ මාධ්‍යයේ කතා කරන්නේ. මේ වගේ දහමක් අහලවත් තියනවාද? නේද? සිල්වත් සංගරුවනට ගරහනවනේ. නේ? කුණුහරුප කිය කියා ප්‍රසිද්ධ වෙච්ච හාමුදුරුවන්ටත් තැනක් ලැබුණානේ. නේ අනේ වනේ සීලවන්ත ගුණවන්ත දහම කියන දහමට හිත මේ දිවි පුදලා මිහිරි ලෙස දහම් කතාව කරන අහිංසක සංගරුවන සමාජයෙන් බැටකකා බැටකකා යනවා කුණුහරුප කියන උන් ඇවිල්ලා වටේට මයික් තියාගෙන සිල්වතුන්ට ගරහනවා සිංහල ජාතිය ගොඩ ගන්න පුළුවන්ද ගරහලා සිංහල ජාතිය ගොඩ ගන්න පුළුවන්ද සිංහල මිනිස්සුන්ගේ ලේ අවදි කරන්න පුළුවන්ද ගරහලා මේ සිංහල ජාතිය විහෙර විහාර හදාහදා සිංහල ජාතිය කියන්නේ මහත්යේ චෛත්‍ය හදන්න ඉපදිච්ච ජාතියක්. බෝධි හදන්න ඉපදිච්ච ජාතියක්. සිංහල ජාතිය කියන්නේ දන් දෙන්න ඉපදිච්ච ජාතියක්. සිංහල ජාතිය කියන්නේ බණහන් ඉපදිච්ච ජාතියක්. සිංහල ජාතිය කියන්නේ සාදුකාර දෙන්න ඉපදිච්ච ජාතියක්. සිංහල මිනිසුන්ගෙන් තමයි දිව්‍ය ලෝක පිරෙන්නේ. හිමයි ස්වාමීනි. සිංහල ජාතියකින්. ඒ නිසා මේ සිංහල මිනිස්සයාට කතා කරන්න ක්‍රමයක් තියෙනවා. මහමෙවුනාව මේ වෙලාවේ වෙලාවට කලාවට ඒ අදාළ තැනට එයි. මහමෙ මහමෙවුනාව කියලා කියන්නේ අසුර ගේම් නෙවෙයි. අසුර ගේම් කියන්නේ වේගෙන් ගැහුවා, කෑ ගැහුවා, ගිනි කූරපත් වුණා වගේ නිමිලා යනවා. ওই තමයි අසුර ගේම්. එහෙමයි. මහමෙ වුණා වෙහෙම කන්නේ. වයිට් බෝල් වලට ගහන්නේ වෙලාවට කලාවට එයි. සිංහල ජාතිය වෙනුවෙන් මහමෙවුනාවෙන් කරන්න පුළුවන් උත්තරීතර දේ කරනවා. අදාළ වෙලාවට ඒ එළියට. තේරුණා නේද? ඒ නිසා මේක පුදුම ලෝකයක්. අනේ මේ මිහිරි ශේෂත් ධර්මයේ මිනිසුන්ට කියලා දෙන්න. පන්සල් වලත් බණ මඩුවේ කොහේ කොයි හරි ජාතක කතාවක්වත් කියලා දෙන්න. හොඳ නැද්ද මහත්තයා ඒක? එහෙමයි. ඉතින් ඒ නිසා අපි ඒ කරුණු කාරණා ASCII ඒවා සිහිපත් කරනවා. මතක් වුණා මේ අහම්බේ මතක් වෙච්ච ඒවා. අවසරයි ස්වාමීනි. ඉතින් මහා මන්දාතු රජුරුව ගැන තෘෂ්ණාවෙන් මේ මේ ආශාවෙන් තෘප්තිමත් නොවන බව කියනවා රජතු කියනවා අහලා තියෙනවා කියලා. අහලා ඊට පස්සේ කියනවා ඔය මේ මනුස්ස ශරීරයෙන් දිව්‍ය ලෝකෙට ගියා. ඊළඟට දන් දීලා මේ ජීවිතේ මහා සැපයටපත් වුණා කිකියා ඔබතුමත් ධර්මය අහලා තියෙනවානේ. ඉතින් රජතුමනි අතීතේ හෝ වර්තමානයේ හෝ මේ මේ අය මේ වාගේ දාන දීලා පොළොව හෙල්ලුණා කියලා අහලා තියෙනවද හෙවෝ තුන් දෙපවරක් හෝ දෙවරක් හෝ තුන්වරක් හෝ පොළොව හෙල්ලුණා කියලා අහලා තියෙනවද හෙවෝ එහෙමයි අනේ නෑ ස්වාමිනී කිව්වා මහරජාණෙනි මමත් හොඳට සූත්‍ර ඉගෙන ගත්ත කෙනෙක් කිව්වා මමත් හොඳට පරියාප්ති ධර්ම ඉගෙන ගත්ත කෙනෙක් මමත් හොඳට අධිගම ධර්මයන් ඉගෙන ගත්ත කෙනෙක් මමත් හොඳට ශික්ෂා බලය දන්න කෙනෙක්. මමත් හොඳට ගුරුවරුන්ගෙන් බණ අහලා අහලා කන් යොමු කරලා ධර්මය අහලා ගුරුවරුන් ඇසුරින් හැදිච්ච කෙනෙක්. ඊළඟට මමත් ගුරු ඇසුරෙන් ප්‍රශ්න විමසලා අවබෝධයක් ඇති කෙනෙක්. මමත් ජීවිතය ආපස්සට කල්පනා කරලා අවබෝධයෙන් කල්පනා කරලා බලනවා. වෙස්සන්තර රජුරෝ මිසක්කා දානයක් දීලා පොළොව හොලවපු කෙනෙක් නන්නේ කිව්වා. එහෙමයි ස්වාමීනි. දන් දීලා පොළොව හොල්ලපු එකම කෙනා විශ්වන්දර රජුට කිව්වා. එහෙමයි. සුදුමද යන්නේ? එහෙමයි ස්වාමී. ඊට පස්සේ කියනවා මහරජාණෙනි කාශ්‍යප බුදුරජා අමින්න මේ විස්තරය තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාක්‍ය ගෞතම අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතර කාලය වර්ෂ කෝටි ගණනක් වර්ෂ කෝටි ගණනක් මහත්ය දැන් බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා අවුරුදු 2600යි. ඒ කෝටියත් එක හිතක් දිනේශ් ස්වාමීන් කොහොමද? ඒතර කොච්චර ගමනක් යන්න තියෙනවද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඉඳලා අපේ බුද්ධ ශාසනයට අවුරුදු කෝටි ගාණක්. කෝටි ගාණක්. අනේ දෙයියනේ අපේ අහිංසක මිනිස්සයා හිතන්නේ මේ බුද්ධ ශාසනය අවුරුදු තව 2500න් ඉවර වෙලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙයි කියලා. එහෙම අනේ මේ අහිංසක මිනිසුන්ගේ මේ මෝඩ අදහස් කොහොමද නැති කරන්නේ? කළ යුතු දෙයක් නැහැ. ධර්මය අහන කෙනාම සැනසෙලෙයි. ධර්මය අහන කෙනාම සසර තේරුම් ගනී. ධර්මය අහන කෙනාම සසරට බය වෙයි. ධර්මය අහන කෙනාම සිල් ගුණ දන් වඩයි. ධර්මය අහන කෙනාම වීර විහාර හදයි. ධර්මය අහන කෙනාම පින් කරයි කුසල් කරයි. කරන්න දෙයක් නැහැ. මුලාවිය යුතු නැහැ. සද්ධාාවක් කියලා මුලාවිය යුතු නැහැ. ස්වාමීනි කිසියම් දෙයකට එහෙම මුලාවකටපත් වෙලා අපේ ගෞතම බුදු ශාසනය කළගත කරගත යුතු දේ පිළිබඳ ප්‍රමාද වුණොත් ඉතින් ඒ ඒ මුලා වෙනවා කියන්නේම ප්‍රමාදෙනි. දැන් මේව බලනකොට මහත්තයා අපි කොච්චර දේවල් කරන්න වෙනවද? මොනවා කරන්නත් ටික කාලයයිනේ. දැන් මොකක් හරි ওই විදේශීය කුමන්ත්‍රණයි මේ හරියට පණ ගහපු සිංහල නායකයෙක් නැතිකම නිසායි මොනවා වෙයිද කියලා කවුද දන්නේ? අපිට දැන් නම් විශ්වාසය තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩිය බවයි බුදුරජාණන් වහන්සේ ලංකාව සම්බන්ධයෙන් කරපු අදිස්ථානයි රුවන්වැලි මහසෑය විරාජමානයි ජයසිරි මහ බෝධින් වහන්සේ විරාජමානයි දලදා වහන්සේ ලලාට ධාතුන් වහන්සේ විරාජමානයි ඌර්ණ රෝප ධාතුන් වහන්සේ විරාජමානයි මේ මුළු ලංකාවෙම බුද්ධානුභාවය තියෙනවා බුද්ධානුභාවය මිසක්කා අනාගතේ වෙනුවෙන් කුමක්ද විශ්වාසෙට තියෙන්නේ අර මහයුම් පාර්ලිමේන්තුවට වෙලා කෙලින පස ටික අන්දන ඇඳිලි පුදුම ගොනාට ඇඳිල්ලක් නේ අන්දන්නේ හැම තැනම මාධ්‍යෙන් ගත්තත් ඉතින් කරන්න දෙයක් නැහැ මහත්තයා ඒ නිසා සංසාරේ නම් භයානකයි මේ බුද්ධ ශාසනය සුළු වේලාවක ලැබුණේ එහෙමයි දැන් මහත්තයා සංගයා මේක වෙනස් වෙච්ච වෙනස්විල්ල දුටුගැමුණු රජුරෝ සංඝයා 500ක් ඉස්සරහ තියාගෙන යුද්ධෙට ගියේ. එක හාමුදුරුවෝ නමකගේ සිවුරකට ඊතලයක් වැදෙන්න දුන්නේ සංඝයා රැක්කා. අද මේ ලංකාව රකින්න සංඝයාට ඉදිරිපත් වෙන්න උනා. සංඝයාට කලන්ත දාලා බිම වැටෙන්න උනා. සංඝයාට උපවාස කරන්න සිද්ධ වුණා. කෝ නායකයෝ කෝ නායකයෝ එදා දුටුගැමුණු රජුරෝ සිවුරකට හානියක් වෙන්න දෙන්නේ නැතුව යුද්ධ කළේ නිදහස් නිවාල් රාජ්‍ය කළා. මේ මහ පොළොව එක දන්නවා. මේ හාමුදුරුවෝ කන්නේ බොන්නේ නැතුව මේ වැටිලා ඉනකොට මහ පොළොව කම්පා වෙනවා. කෝ තෙරුවන් සරණ ගිය ගිහි මිනිස්සු කියලා. කෝ නායකයෝ කියලා. ඒකනේ. ඒකයි ඉස්සර හාමුදුරුවෝ කූඹි රැලක් යනකොටත් දැක්කා. අනේ මේ කූඹි රැලටත් නායකයෙක් ඉන්නවා. ඊළඟට මේවා මේ වදයක් දැක්කත් කල්පනා කළා මේ මේ වදයක් රජමැස්සෙක් ඉන්නවා. එහෙම නේද? එහෙමයි ස්වාමීනි. අනේ වේ තුඹසකටත් රජ වේයෙක් ඉන්නවා. අනේ සිංහල අපිට සිංහල රජෙක් නෑ කියලා. ඒව හැල්ලු කළා පස්සේ අය මේ හාමුදුරුවෝ විකාර කියනවා කියලා. ඉතින් ඒ නිසා මේ මේ මේ ලැබිච්ච වෙලාවේ පර ප්‍රයෝජනෙ ගන්න මේ අවුරුදු කෝටි ගාණක් කාශ්‍යප බුද්ධ ශාසනය ඉඳලා ගෞතම බුද්ධ ශාසනයට ඒ නිසා ගෞතම බුද්ධ ශාසනය ඉඳලා මෛත්‍රී බුද්ධ ශාසනයට අවුරුදු කෝටි ගාණක් දීර්ඝ වූ සංසාරයක් මඟහැරගෙන යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා කියනවා ඒ කාලයේ අවුරුදු කෝටි ගණක් කියනවා එහිද මා විසින් මෙනං ඇත්තහු දානයක් දෙන කල්හි එකවරක් හෝ දෙවරක් හෝ තුන්වරක් හෝ පෘථුවිය සැලී ගිය බවක් අහලා නැහැ කියනවා මහරජාණනි සුළුපටු වීරියකින් සුළුපටු පරාක්‍රමයකින් මහා පෘථුවිය කම්පා වෙන්නේ නැහැ මහරජාණනි ಗುಣ බරින් බර වූ සියලු පිරිසිදු ක්‍රියාවන් ක්‍රියාවෙන් යුතු ಗುಣ බරින් බර වූ හේයින් මහා පෘථුවියට ඒ උහුලන්ට නොහැකි වූයෙන් සැලෙයි කම්පාවේ වේවුලයි කියනවා. එහෙමයි ස්වාමීනි. කියනවා අර දුටු මේ කවුද අපේ වෙසාන්තර රජුරෝ දුන්න දානේ මේ ඝනකඩ බොල් මහා පොළොවට උහුලන්න බැරි වුණා කියනවා. ඒ ಗುಣ කඳ සෙලවෙන්න ගත්තා කියනවා තොටිල්ලක් වගේ. මේක මේ ඉතිහාසයටම එච්චරයි කියනවා. එහෙම දානයකට තියෙන්නේ. එහෙමයි. ඒක විශේෂ දෙයක් කියනවා. ස්ථීරම සිද්ධ වෙන භූමිකම්පාට අරක කියනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා මහරජාණෙනි ගැලෙහි ඕනෑවටත් වඩා මහත් කොට බඩු පැට වූ කල්ලි නාඹියත් රත වලල්ලත් තැලියයි කඩෑනේ සිඳියයි එසේම මහරජාණෙනි ಗುಣ බරින් බර වූ සියලු පිරිසුදු ක්‍රියාවන්ගෙන් යුතු ಗುಣ බරින් බර වූ මහා පෘථුවියට ඒ උසුලන්ට නොහැකිව මේ වෙස්සාන්තර රජුරෝ දන් දෙද්දී කම්පා වුණා කියන්නේ. එහෙමයි. ඇයි අවුරුදු 8ක පුංචි ළමෙක් කල්පනා කරනවා කියනවා මම මගේ ඇස් දෙක දන් දෙන්න ඇත්තා. ස්වාමීන් වෙස්සාන්තර රජුරන්ගේ කුඩා කාලේදී. අවුරුදු 8 හිතන තේමයි ස්වාමීන්. ඒ ඉපදිලා තියෙන්නේ මොනවද අම්මා දෙන්නේ කියලා. එහෙමයි. අවුරුදු 8 හිතලා තියෙන්නේ හදවත ගලවලා දෙන්නේ. අවුරුදු 8 හිතලා තියෙන්නේ ඇස් දරවලා තියෙන්නේ. අවුරුදු 8 හිතවලා තියෙන්නේ අනේ මාව අතින් ඇදගෙන ගිහිල්ලා කවුද මගෙන් බැලමෙහෙරකම් ගන්නේ? එහෙමයි. විසන්තර රජුරෝ. ওই කුමාරවදී. අර කෝටි කෝටි ගාණක් වටින ඇලි ඇතා ඉල්ලනකොට හිතලා තියෙන්නේ අන් දුකක් හිතිලා තියෙනවා. ඇයි මගෙන් ඇස් ඉල්ලන්නේ නැත්තේ? ඇයි මේ පොඩි දෙයක් ඉල්ලන්නේ කියලා. ඕවා මහ පොළොවට දරන්න පුළුවන්ද මහත්තයා? එහෙමයි ස්වාමීනි. මහ පොළොව සැලී ගියා. කම්පා වුණා, එවුලා ගියා, දෙදරන්න ගත්තා. ඊට පස්සේ කියනවා මහරජාණෙනි ගගන තලයේ නිල් ජල වේගයෙන් එක්රැස් වූ උස්සන්න වූ මහ ජලස්කන්ධේ බර හේතුවෙන් මහ වාතය හා පැතිර නද දෙයි, රාව දෙයි, ගලගල හඳින් ගුගුරයි. එහෙම මහරජාණෙනි වෙස්සන්තර රජුගේ දාන බල මහත්ය උස්සන්න වීමෙන් බර දරා ගන්නට අසමර්ථ වූයෙන් මහා පෘථුවිය සැලී කම්පා වේ කියන්නේ. එහෙමයි. මේ හාසේ ජලයේ දරා ගන්න බැරුව මහා හඬ දෙනවා වගේ, රාව ප්‍රතිරාප දෙනවා වගේ කියන්නේ. එහෙමයි. මහරජාණෙනි වෙස්සන්තර රජුගේ සිත දැන් දන් දුන්න අවස්ථාව දැන් ගැන කියන්නේ. මේ දන් දෙන රජුරෝ දැන් දන් දුන්නානේ. එහෙමයි ස්වාමී. ඒ දාණය ගැන හිතන රජුරවන්ට ඒ දාණය ගැන හිතපු කිසිම මොහොතක හිතේ රාගයක් ඇති වෙලා නැහැ කියන්නේ. ස්වාමීන් වහන්සේ අපි කොහොමද අත? ඒ කියන්නේ දාන් දෙන හිත රාගෙන් කිලිටුන්නේ නැහැ. එහෙමයි. මහන්තයා දාන දානයක් සූදානම් කළා. ওই දානේ හදන, බෙදන, ඕගනයිස් කරන ඒ වෙලාවට රාගෙත් පවත්වන්න බැයිද? සමහර දානෙටම ආපු කොල්ලෙක්, දානෙටම ආපු කෙල්ලෙක් එහෙමයි. දානෙටම ආපු අනියම් බිරිඳා. නේ? හිත පවත්තන්න රාගසිත වැඩෙන්න පුළුවන් නේ. දන් දෙනකොට. එහෙමයි. ඊළඟට රාජ්‍යරුවන්ගේ හිත කවදාවත් දන් දෙද්දී රාග හිතක් ඇවිල්ලා නැහැ. ද්වේෂසිතෙහි වසඟේ නොපවතී කියනවා වෙසන්ත රජුරන්ගේ හිත. එහෙමයි. තරහක් එන්නේ නැහැ කියනවා. දැන් සමහරවිට හාමුදුරු දම් බෙදන හාමුදුරු ගැනම තරහ එනවනේ. මේ ගත්තේ නැත්තම් එහෙමයි ස්වාමීනි. ඊරෝ සමහර ආමඳුරු බිම් බලාගෙන ඉන්නේ බලන්නේ මොන ඔළුව උස්සලා නම්. අර මිනිස්සු ඉතින් බෙදනට බලනවා ඇතිද කියලා දන්නේ මදිව කියලා දන්නේ නැහැ. දාන බෙදන මනුස්සය කල්පනා කරනවා මුන්නාන්සේ ඔළුව උස්සන්නේ නැහැ නේ කියලා. එහෙමයි. ඒතර දේශසිත වැඩ කරනවා. ඊළඟට දානේ මොනවාරි ව්‍යංජනයක් හදනකොට එයා හිතාගෙන ඉන්නවා ව්‍යංජනේ මේ විදිහට හදන්න ඕන කියලා. හදන අය වෙන විදිහකට හදන්න. එතකොට ඔන්න වෙනස් වෙනවා. තරහ යනවා. ඒතකොට දන් දෙද්දී තරහා සිතක් ඇති කරගන්නේ නැහැ කියනවා. හිත යට වෙලා නැහැ කියනවා දානේ. මෝහ වසංගීත ගියේ නැහැ කියලා කියනවා. මාන වසංගීත ගියේ නැහැ කියනවා. දෘෂ්ටි වසංගීත ගියේ නැහැ කියනවා. ක්ලේශ වසංගීත ගියේ නැහැ කියනවා. විතරක වසංගීත ගිල්ල නැහැ කියනවා. ඒ කියන්නේ හිත ඔහේ මනස්ගතවල හිත වැඩ කළා නැහැ ඒ රජුරුවන්ගේ. දැන් ওই මිනිසෙක් අර ඔය මෙලෙච්ච ජනයා ජීවිත දානේ දුන්නේ මේ දී මොකවුද අප්සරාව 72ක් එක ඉන්න ඕනේ කියලා ස්වාමීන් දෘෂ්ටිනේ එහෙයි එහෙමයි ස්වාමීන් ඒක දෘෂ්ටි කවදාවත් දෘෂ්ටි වසංගීත කියලා නැහැ ඊට පස්සේ විතරක වසංගීත අරති වසංගීත කියලා නැහැ ඒ දන් දෙද්දී ඔතෑණි ගතිය කම්මැලි ගතිය එපා වෙන ගතියට ඇවිල්ලා නැහැ හැම වෙලාවම ප්‍රීති ප්‍රමෝදයෙන් රජ්ජුරෝ දන් දීලා තියෙනවා ඊළඟට හැබැයි එනමුත් දාන වසංගේ බහුලව පවති. අර වගේ වසංගේට ගිහිල්ලා නැහැ. දාන වසංගේ තව මොනවද දෙන්නේ? තව මොනවද දෙන්නේ කියන. වෙස්සන්තර රජුරෝ එහෙම කෙනෙක් කියනවා. එහෙම අනාගතේ ඉල්ලන්නෝ මා සමීපයේට පැමිණෙද්ද? ඉල්ලාගෙන පැමිණි තැනැත්තෝ කැමැති දෙයක් ලැබ සතුටු වෙද්ද? ඔහොම කියන හිතුවේ රජුරෝ. හැම කල්ලි নিরතුරු දානපති මනස පිහිටා සිටියා කියන රජුරවන්ට. රජුරෝ දාන දානපති මනසෙන් දස කරුණකින් යුක්ත වුණා කියලා. ඒ තමයි ඉන්ද්‍රිය দমনේ. රජුරු ඉන්ද්‍රිය দমনෙන් යුක්ත කෙනෙක් කියලා. එහෙමයි මේ මෙහෙම කවුද මහත්ය දන් දෙන්නේ? ඉන්ද්‍රිය দমনේ, සංසිඳීමෙන්, ඉවසීමෙන්, සංවරයෙන්, සීල ගුණයෙන්, වෘත සමාදානයෙන්, ක්‍රෝධ නොකිරීමෙන්, අහිංසය අහිංසාවෙන්, සත්‍යයෙන්, පිරිසුදු බවින් යුක්තව කියනවා දන් දුන්න. එහෙමයි ස්වාමීනි. මහත්තයා අපි මෙහෙම හිතුවොත් අපිට හෙට දානයක් තියෙනවා. එතකොට ඒ දානේ තියෙන දවසේ හෙටනම් එතකොට දාන වෙනුවෙන් අපි සීල් රකිමු. කියලා gedaraකන අඹුසමිය දෙන්න බොහොම Brahmachari වගේ සීලයක් සමාදන් වෙනවා. දරුවෝ සීල්වත් සමාදන් වෙනවා. ඊළඟට ඒ දවස රාන්දු සරුවල් වෙන්නේ නැතුව. ගෙදර බොහොම ධාර්මික වෙලා. අර දානේ වෙනුවෙන් එයාලා පිරිසිදු ජීවිතයක් ගත කරන්නේ නැද්ද? ස්වාමිනේ එහෙම පුළුවන් නේද ශ්‍රාවකයන්? පුළුවන් නේනම්. එහෙමයි. අහන්නද දෙයක්ද? එහෙයි. පුළුවන්. අපේ මහරජුරෝ දන් දීලා තියෙන විදිහ හරි අද්භූතයි. දැන් මේ নিরතුරුව දෙන දාන සාමාන්‍ය මිනිසුන්ට තියෙන සලාක දාන, මාසික දාන, වාර්ෂික දාන, ඒ වෙනුවෙන් කැප වෙලා වෘතයක් සමාදන් වෙලා තරහ ගන්න නැතුව අද දානේ හදද්දි මං කිසිම කෙනෙක් ගැන තරහ ගන්නෑ. අද මං දානේ හදද්දි රාග හිතක් උපද්දවන්නේ. පුළුවන්. එහෙමයි ස්වාමී. දැන් මට මුණ ගැහිලා තියෙන දරුවෝ ඉන්නවා පින්වන්ත ළමයි. මට මතකයි බණ්ඩාරවල අසපි බෝධින් වහන්සේලා 19ක් වඩම්මලා දවස් 8ක පූජාවක් තිබුණා. ඒ 19 තමයි මේ බණ්ඩාරවල කුඹල්වල ශ්‍රී බෝධි පර්වතේ රෝපණය කළේ. එහෙමයි. එතකොට එක ළමෙක් මට අවසාන දවසේ පින් අනුමෝදන් කළා. මේ අවුරුදු 18 20 කොල්ලෙක්. කිව්වා ස්වාමීනි බෝධින් වහන්සේලා වඩම්මනකොට අදිෂ්ඨානයක් ඇති කළා කිව්වා. ඇති කරගත්තා. මම බෝධි පූජාවට උපහාර පිණිස මේ දවස් අටේ රාග හිතක් උපද්දවන්නේ නැහැ කියලා. ඒ කොල්ලට අවුරුදු ඒ දවස් අටේම රාග හිතක් ඉපදිලා නැහැ. මිනිස්සු ධර්මයෙන් හිස් නැහැ. ධර්මයේ ජීවමානයි. මහත්යා ධර්මයේ ජීවමානයි. ධර්මයේ මැරිලා නැහැ. මතක බත් දෙන්න ඕනේ නැහැ. ධර්ම වෙනුවෙන් පාංශකුල දෙන්න ඕනේ නැහැ. ධර්මයේ ජීවමානයි. පින්වන්තයෝ සිටිනවා. ඊට පස්සේ කුසල් වඩන අය, ಗುಣ සීකරන අය, බුදු ගුණ සීකරන අය, ප්‍රතිපත්තිය දෙන අය ඉන තැන් තැන් වල ඉන්නවා. ඒක සත්‍යයයි. ස්වාමීනි දැන් අපේ දානයක් දෙනවා කියනකොට එක පින්කමයිනේ. මේ ඔබ වහන්සේ අපිට මතක් කළ පරිදි මේ පින්කම සාරු කරගන්න මම දැන් මේ මොහොතේ සීලේ පිළිටන්න ඕනේ. ආ ඕ ඒකයි. ආදි වශයෙන් හිතලා අපිට එහෙම ඒක මහත්ඵල මහානිසංස කරගන්න. එහෙමනේ තියෙන්නේ මහත්තයා. ඒකයි දැන් අපි සාමාන්‍යයෙන් දානයක් එක්ක දැන් මේ විසන්ත රජුරෝග විශේෂ උත්මයෝනේ. එහෙමයි ස්වාමීනි. සාමාන්‍යයෙන් ගෙවල් වල දාන් වල පුරුදු කරලා තියෙන හිත දානේ නම් ඔය ලැහ දානේ බල්ටි කියනවා ලැහැත් වුණා දන් දුන්නා. ආයි පහවදා එහෙමනේ ඉතින් හැමදාම එකම දේනේ. ව්‍යංජන හැදුවත් හැමදාම එකම වට්ටෝරුවනේ මහන්තයා. එහෙයි. තමන්ට මතක තියෙනවා නම් තමන් අදපු සමහර වෙලාවට අම්මලා සමහරට අවුරුදු 50 දන් දීලා ඇති. අවුරුදු 50ටම හදපු ව්‍යංජන ටික සීකලොත් ව්‍යංජන 10කට වැඩි නම් වැඩි නෑ. හැමදාම අලහොද්ද නම් අලහොද්ද. පරිපෝද්ද නම් පරිපෝද්ද හැමදාම මේ අවුරුද්දේ දායන්ට පරිපෝද්ද ඊළඟ අවුරුද්දට පරිපෝද්ද. මේ අවුරුද්දේ ගොටුකොළ සම්බෝලි ඊළඟ අවුරුද්දේ ගොටුකොළ සම්බෝලි. හැමදාම එකක්. එහෙම නෙමෙයි මිනිස්සේ කල්පනා කරන්න ඕන. ඉතින් ඒකයි. ඉතින් ඒ විදිහට අලුත් වෙන්න ඕනේ නම් සංගයා වළඳන හැටි බලන්න ඕන. ව්‍යංජන ගොඩාක් තිබ්බොත් ආමුදුරන්ට වළඳන්න පුළුවන්ද කියලා බලන්න ඕන. ඔක්කොම දියරහට තිබ්බොත් ආමුදුරන්ට වළඳන්න පුළුවන්ද කියලා බලන්න ඕන. හැම වංජනීයටම කිරි දැම්මට පස්සේ වළඳන්න පුළුවන්ද කියලා බලන්න ඕන. මිරිස්සරට මේ මොකක් හරි දෙයක් තියෙනවද කියලා බලන්න ඕන. හැම ව්‍යංජනයක්ම මිරිස්සරට තිබ්බොත් කොහොමද කියලා බලන්න ඕන. සමහර වෙලාවට සමහර දාන තියෙන ව්‍යංජන පහක් නම් ව්‍යංජන පහම හොදි වර්ග පහක්. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එතකොට අර පිරිසිදු බව සැකසූ බව නැහැ. ඒ නිසා දානයකදී හොඳට කල්පනා කරන්න ඕන. ඒවා පසකට වේවා අපේ යසන්තර රජුගේ මෙසේ මෙසේ ගුණෙන් යුක්තව මේ දන් දුන්නා කියලා මේ කියනවා මේ තව කාරණාවක් අපිට කතා කරන්න වෙලා නැතිද? එහෙමයි ස්වාමීනි. අපිට තව තියෙනවා මේ විදිහට දන් දීලා මහරජාණනි විසන්තර රජුරෝ භව සම්පත් හේතුවෙන් දන් දුන්නේ නැහැ කියනවා. මෙන්න බලන්න. එහෙනම් මේ ලෝකේ සත්වෝ දන් දෙන හැටි රජ්ජුරුව නොදුන්න විදියයි. භව සම්පත් හේතුවෙන් ඒ කියන්නේ භව සම්පත් කියලා කියන්නේ අර ඒ වගේ විපාක ලැබ ලබා සංසාරේ යන එකට මෙහෙමයි ස්වාමීන් ඊළඟ දිව්‍ය බ්‍රහ්ම ආදී සම්පත්තිය ප්‍රාර්ථනා කරගෙන දන් දුන්නේ නැහැ කියනවා විසන්තර රජුරු. ධනෙ ලැබීම හේතුවෙන් දන් දුන්නේ නැහැ කියනවා. තමාට ලැබෙන දෙයක් පතාගෙන දන් දුන්නේ නැහැ කියනවා. ප්‍රශංසාව බලාපොරොත්තු වෙන දන් දුන්නේ නැහැ කියනවා. දීර්ඝායුෂ පතාගෙන දන් දුන්නේ නැහැ. සුන්දර පැහැයක් පතාගෙන දන් දුන්නේ නැහැ. සැපය පතාගෙන දන් දුන්නේ නැහැ. බලය පතාගෙන දන් දුන්නේ නැහැ. යසපිරිවර පතාගෙන දන් දුන්නේ නැහැ. පුතුම් පතාගෙන දන් දුන්නේ නැහැ. දූවරුම් පතාගෙන දන් දුන්නේ එනමුත් සර්වඥතා ඥානේ පතාගෙනම සර්වඥතා ඥාන රත්නේ හේතු කරගෙනම මෙබඳු අසම වූ මහත් වූ උතුම් වූ දාන සම්පත්තිය දුන්නා ਸਰවඥ බවට පැමිණියා වූ තථාගතයන් වහන්සේ මේ වගේ ගාථාවක් වදාලා. ඒ ගාථාව තමයි ජාලිය පුතාත් ක්‍රිෂ්ණ ජිනාත් ප්‍රතිවෘතායති පතිවෘතායති മന്ത്രി දේවියක් දන් දෙන කල්ලි ඔවුන් කෙරෙහි ආලේ නොසිතුවෙමි සම්බෝධිය ගැනම සිතුවෙමි කියලා. ඒ විදිහට තමයි කියනවා දන් දුන්නේ. මේ විදිහට දන් දෙනකොට පොළොව හෙල්ලෙන්නේ නැතුව තියෙයිද? දැන් මහත්තයා මට මේ කියවනකොට හිතුනේ එහෙනම් සාමාන්‍ය ලෝක සත්වයා දන් දෙන්නේ මේවට. ඒ අර බලාපොරොත්තු භව සම්පන් ඊළඟ දාණය තමාට ලැබෙන දේවල් ප්‍රශංසාව දීර්ඝායස ලස්සන සැප බල පිරිවර දූපුතුන් ඕව පතාගෙන තමයි දෙන්නේ. ඒ අතර කෙනෙක් සීලය පතාගෙන, සමාධිය පතාගෙන, ප්‍රඥාව පතාගෙන සංසාර දුකෙන් නිදහස් වීම පතාගෙන දන් දෙනවද? ඒ දානේ ශේෂ්ඨයි. එහෙමයි. ඒ දානේ විශේෂයි. ඒකට තමයි චිත්තාලංකාරය පිණිස දන් දෙනවා කියන්නේ. තේරුණා නේද? ඉතින් ලෝකේ මේ වගේ දාන තියෙනවා. ඉතින් අර වාගේ රාග දේශ මොහලින් හිත යට වෙන්නේ නැතුව ಗುಣ ධර්ම 10ක පිළිතලා මේ වාගේ ප්‍රාර්ථනාවක් නැතුව ਸਰවඥතා ඥානයත් එක්කම දන් දෙනවා කියලා කියන්නේ කොහොම දානයක්ද? මහරජාණෙනි වෙසාන්තර රජුරෝ ක්‍රෝධ නොකිරීමෙන් ක්‍රෝධය දිනන කෙනෙක්. රජුරෝ මෙහෙම කියනවා දන් දුන්නේ ක්‍රෝධ නොකිරීමෙන් ක්‍රෝධය දිනලා. වෙසාන්තර රජුරෝ යහපතින් අයහපත දිනලා, දානෙන් ලෝභකම දිනලා, සත්‍ය වචනෙන් බොරුව දිනලා, කුසලයෙන් සියලු අකුසල් දිනලා මෙසේ ධර්මානුගතව ධර්මයේ මුදුන්පත් කොට දන් දෙන කල්ලි ඒ දානයාගේ විපාක බලන්න කියනවා. මහරජාණෙනි මහත් වූ වීරියෙන් යුතු විහෙරණ හේතුවෙන් මහා වෘක්ෂය සැලී ගියාහුය. හනික හනික සිය සිය වාතය ආකූලව ව්‍යාකූලව ඒ මේ අත හැමුව. එකල මේ මහ පොළොව එක ඇලයකට පහත් වෙයි, අන් ඇලයකට උස් වෙයි, අන් ඇලයකට පහත් වෙයි, තවත් ඇලයකට උස් වෙයි. මහත්මයා මෙතන විස්තරයක් දෙනවා. ඒක වෙනම වෙලාව වරන් කියන්න ඕන. පොළොව හෙල්ලුණ හැටි. එහෙමයි ස්වාමීනි. කම්පා වුණ හැටි දන් දෙද්දී ඒ නිසා අපි ඒක ආයෙත් දවසක් කියමු. ස්වාමීන් මේ මහ පොළව නොහොල්ලන හොලන්න බෑ ඒ පොළොවට දරා ගන්න බෑ මහත්තයා. මෙහෙමත් දන් දීම නාව. අපි සාමාන්‍යයෙන් වචනෙන් කිව්වට දරුව දුන්නා කියලා අපි අහලා වචන මාත්‍රෙන්නේ දරාගෙන ඉන්නේ ගොඩක් ඔය වෙඩින් දාගෙන අම්මලාම මේ හොටෙල් බුක් කරලා ඒවා කරලා කසාද සම්බන්ධ කරලා ඔක්කොම කරලා දරුවෝ ගෙදරින් යනකොට කොච්චර අඬනවද ආපහු එනවා කියලා දැනගෙන නිතර පේන් දිනනවා කියලා දැනගෙන මේක මේ ජූජකයා කොයි ලෝකෙන් ආවද මේක මරයිද මේ දරුවෝ දෙන්නට මොනවා කියයිද කවදාවත් ජාලිය ක්‍රිෂ්ණ ජීනා එකම එක දවසක්වත් දෙපාරක් කතා කරන කලින් ඉඳලා ඉන්නේ නැහැ ජූජකයාට බයේ පොකුණේ සැඟවිලා ඉන්න මේ ජාලිය ක්‍රිෂ්ණ ජිනා නෙළුම් කොළ යටේ සැඟවිලා ඉන්නවා අර යකාගෙන් බේරෙමු කියලා. ජාලිය කියලා එක වචනයයි කතා කළේ මොන යකාගේ කටට හරි පයින්නවා අපේ තාත්තා දෙපාරක් කතා කරන්න එපා කියලා ගිය පුතා. ඒ රාහුල. එහෙම දරුවෝ දන් දෙනවා කියන්නේ මේ මහ පොළොව හෙල්ලෙනවා. මේ අපි පය ගහලා ඉන්න මහ පොළොව වෙස්සන්තර රජුගේ දන් දුන් බව දන්නවා. ඒහෙව් දන් දුන්න කෙනා තමයි ලෞතුරා සම්බුදු බවට පත් වුනේ. ඒහෙව් සම්බුදු රජාණන් වහන්සේ තමයි ලංකාවේ බුද්ධ ශාසනය පීඨනවා කියලා වදාළේ. ඒක සත්‍යයි සත්‍යානුභවයෙන් මේ ලංකාවට සිංහල ජාතියටත් මේ අහිංසක මිනිසුන්ට සිත් වේවා. Thank you. දෘෂ්ටි ප්‍රශ්නය සදහම් පිළිසඳර මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර